අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි පින්නතියනි පින්නත්තරු දැරියනි අද මේ පින්නත් පිරිස බලාපොරොත්තු වන්නේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි මූලික විග්‍රහ කරගෙන ඇවිදilla දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ යම් මට්ටමක වටහා ගැනීමට කරුණු ඉදිරිපත් කරලා එතෙන් පටන්ගෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වශයෙන් පෙන්නපු එබඳු වන්නා වූ දුකය යමක් ඇතනම් ඒ හට ගැනීමට හේතු වෙන කාරණේ කුමක්ද කියන දෙවැනිව පෙන්නු ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව එක්තරා මට්ටමක දැනුවත් වීමක් සිද්ධ කරගන්න බව සිහි කරගන්න ඕනේ. නිසා මෙතෙන්දී අපි තේරුම් අරගන්න ඕනේ කුමක්ද? අපි මුලදී පෙන්නවා ඇමක් ගැන කතාවක්. මාළුවා බිලි බාට යන මිනිසයා බිලි කොක්කක අමුණලා දානවා රසවත් ආහාරයක් මේ මාළුවා ප්‍රිය කරන. අන්නේ ආහාරේ කන්ට ගියහම අන්නේ මාළුවාට සිද්ධ වෙනවා අර බිලී කොක්ක ඇමිනෙන්න. බිලී කොක්ක ඇමිනලා ඒ මරණය හෝ මරණය සමාන දුකකට භාජනීයට සිද්ධ වෙනවා මේ මාළුවාට. අන්න ඒ වගේ මේ පංචකාම සම්පත් නැමැති යම මේ ලෝකයේ දිවි වෙලා තියෙනවා ලෝකයේ හට ගන්නවා ධර්මතාවයක් වශයෙන් තියෙනවා. මෙන්න මේ පංචකාම සම්පත්තිය නැමැති යම නිසා තමයි ලෝක සත්‍යයා කෙලවරක් නැති දුක්ගොඩකට මූණ දෙන්න සිද්ධ වෙලා ඒ මහා දුක්ඛඳට මූණ පාන්නේ මේ කථානකාරී සත්‍යයන්ටපත් වෙන්නේ. මුළු ජීවිත කාලයක් අරන් බැලුවොත් යම්කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයා මොනවන්ට අසහනකාරී වෙලා තියෙන්නේ? යම් තරමක් ඇඬුවා නම්, යම් තරමක් දුක් වුණා නම්, යම් තරමක් දාහයටපත් වුණා නම්, අසහනකාරීත්වයටපත් වුණා නම් ඉවසන්න බැරි නොඑක් නොඑක ආකාරයේ සාධන වේදනයන්ට ගොදුරු වුණා නම් මේ හැම දෙයකටම මුල් වෙලා තියෙනවා පැවැත්ම සහ ඒ පැවැත්මට පැවැත්ම තුල තමා විසින් බලාපොරොත්තු වෙන ආස්වාද ජනක දෘෂ්ටිය. මේදා හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ පැවැත්ම හටගත්තට පස්සේ ඒ පැවැත්මට මේ කායික වශයෙන් විඳින දුකට වෙහෙතට ගෝචර වෙන්න සිද්ධ වෙනවා අපිට. අන්න ඒ වගේම ඒ සමනක් නෙවෙයි ඊට අමතරව අපි ඇති කරගෙන තියෙන අසීමිත බලාපොරොත්තු නිසා ලෝකයේ කෙලවරක් නැති විදිහේ ඒ බලාපොරොත්තුන්ට මුහුණ දෙන්න ගිහිල්ලා අසහනකාරීත්වයට පත් වෙන්න වෙලා තියෙනවා. සමහර අවස්ථාවක මේ අසහනකාරීත්වයේ සුළු නැහැ. යම් කෙනෙක් සිය දිවි හානි කරගන්න තරම් නොඑක ආකාරයෙන් තමන්ගේ ශරීරයේ තමා කපා කොටා ගන්න තරම් තව පුද්ගලයෙකුට හිංගි හිංසා කරන්න තරම් මහා රෞද්‍ර වෙන්න හේතු වෙන විදිහට නොඑක ආකාරයේ මානසික දූෂිතාවයට පත් වෙනවා. නොඑක ආකාරයෙන් අවැඩ අසාධාරණ කරනවා. මෙන්න මේ தත්යන්ටපත් වෙලා හෝ මගේ ගොඩ ලොක් කරගන්න, මගේ ආස්වාදී විඳගන්න, මගේ බලාපොරොත්තු සඵල කරගන්න මට ඕනේ. මෙන්න මේ ආකාර අදහසක් ඇති කරගෙන ඉබඳු වන්නා වූ හැඟීමකින් දැඩි බවටපත් වෙනවා. මෙන්න මේ දැඩි බවටපත් කරන්න තරම් මහා බලයක් තියෙනවා ආස්වාදයන් තුල ඒ වය මුලාවටපත් වෙලා අතුරන්ට යන ලෝක සත්‍යයට ඒබඳු ස්වභාවයක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් මෙහිදී තේරුම් අරගන්න ඕනේ අධික බලාපොරොත්තුවක් ඇති වෙන්නේ කුමක් නිසාද? ඒ වස්තුව මට හරි ප්‍රියයි, හරි මනාපයි, මේ ආස්වාදයට මම කැමතියි. මෙන්න මේ බඳු අසහනකාරී ස්වභාවයක් උදා වෙන නිසා. එහෙනම් අපි දකින්න ඕනේ කුමක්ද? ඇයි අපි මෙච්චර ලෝක සත්‍යය මෙච්චර දරුණු වෙන්නේ? ලෝක සත්‍යය ප්‍රාණඝාත කරලා, පොරමරවන්දා කරලා, සුරාසු දුරාචාර කරලා, බොරුවෙන් හවට්ටලා, කේලමෙන් බිඳවලා, පරුස වචනෙන් සැඩ බවට පත් කරලා අනුන්ට නොවේවා මට වේවා යන්නා වූ දැඩි ලෝභයටපත් වෙලා ඒ වාගේම ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් අනික වෙනසේවා ඔහුට අය අවඩක් වේවා ආදී වශයෙන් ද්වේෂයට දාහිතපත් වෙලා මුලාවටපත් වෙලා මේ ලෝකේ වටිනාම දෙයක් හැටියට සමාගයේ පැවැත්මට අග්‍රකම දීලා සමාගයේ පැවැත්ම මේ ලෝකේ පවත්වාගෙන යන යම්තාක් අදහස් ඇති කරගෙන මිසදිතු ගති ගන්නවා නම් මෙන්න මේ ගති ලක්ෂණ සියල්ලම ගැනීමට මුල්ුණේ කුමක්ද පංචකාම සම්පත්තිය ප්‍රදාන කරගත්ත ලාභයේ කීර්තිය ප්‍රශංසා පිළිබඳ බලාපොරොත්තු. මෙන්න මේ අධික බලාපොරොත්තුවක් ලෝක සත්‍යය ඇති කරගත්තේ කුමක් නිසාද? මේවා හරි වටිනවා, මේවා හරි ප්‍රියයි මනාපයි, මේවා ආස්වාද ජනකයි කියලා මෙන්න මේ ස්වභාවයක් මානසිකත්වයේ තුල ගොඩ නැගෙන නිසායි. දැන් මොකද කරන්නේ? දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ දුකට හේතුව හැදගෙන ඇති. නැත්නම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ කොයි ආකාරයෙන්ද අපිට එන්නේ? දුකට හේතු ආශාව කිව්වට යායන් තණ්හා, ඕනෝ භවිකා, නන්දි රාග සහගතා, තත තත්රාවි නන්දනී, තේයතිදං, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ පාලි වාක්‍ය පෙළෙන් මේ ටික කියුණාම අර්ථයේ තේරුම් ගත්තේ නැත්නම් උඩින් මැදින් කියන වචනේ විතරක් තේරුම් ගත්තට මේ දුක්ඛ සමුදය එවත් දුක්ඛ සමුදාය සත්‍යය තෝරා ගන්නට ඒ දැනීම මදි. හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් මොකක්ද මේ තණ්හා කියන්නේ? ඇයි ඒ తත්‍ර తත්‍ර අභිනන්දනී වශයෙන් ඒ එතන බැඳෙනවා කියලා හිතන් පෙන්නනවා. අපේ අපේ වචනෙන් කියනවා නම් තණ්හා වෙන නිසා තණ්හා කිව්වා. කොහොම කොමන තණ්හිද හා වුනේ? ප්‍රියයි මනාපයි යහපතයි කියලා යම් කිසි දෙයක් අපි බලාගත්තද? පංචකාම ආස්වාදී යහපතයි කියන නිගමනය කරගත්තා. ලාභයේ කීර්තිය ප්‍රශංසා වැනි මේ මනෝ ස්වභාවය යහපතයි කියන නිගමනය කරගෙන අන්නේ තණ්හා වුණාම අපිට සිද්ධ වෙනවා. තණ්හා වෙලා තණ්හා වෙන්නේ එහෙනම් ඇයි ඒ තන්නේ හා වුනේ අපි? ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ගෙන දෙන නිසාමයි. එබඳු ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් එහෙම ගෙන දුන්නේ නැත්නම් ලෝක සත්වයේ එබඳු තැන ඇලුම් කරන්නේ නැහැ. එහෙනම් අපි දකින්න ඕන වැදගත් දෙයක් තියෙනවා. අන්නේ ඇලුම් කිරීම කොහොමද හටගත්තේ නිකම්ම හටගත්තද? ඒකට හේතුවක් නැතුවද හටගත්තේ? අන්න අපි දැකගත යුතු දෙයක් තියෙනවා. මෙන්න මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ. මොකද මේ ගන්නේ දුකට හේතුව නැත්නම් මේ දුක් පැවැත්ම අල්ලාගන්න යම් හේතුවක් තියෙනවා නම් ඒ පිය ස්වභාවය මధుර ස්වභාවය එහි තියෙන වටිනවා කියන හැඟීම මෙන්න මේ දෘෂ්ටියේ යම්තරමක් අපේ මනසට තැන්පත් වෙලා මනසට වැදිලා කා වැදිලා ඒ තුලින් අසහනකාරී මානසිකත්වයක් අපිට ගොඩ නැගුණා නම් අන්නේ ගොඩ නැගුණු අසහනකාරී తත්වේ අපිම ගොඩ නගාගත්ත එකක් අපේම මනසින් ඇති කරගත්ත වැඩ කරන්නේ නැති බලාපොරොත්තු වලින් ගොඩනගාගත්ත එකක් නිසා මොකද වෙන්නේ? අවිද්‍යාව සහගතව හටගත්ත බලාපොරොත්තු වලින් ගොඩනැගිච්ච නිසා මොකද වෙන්නේ? මෙන්න මේ නිසා හටගන්නවා ඔහුට දුකට හේතුවක් වශයෙන් අසහන කායිත්වයෙන් මිදෙන්න බැරි වෙන විදිහේ කායික මානසික පීඩනයට පත් කරන ස්වභාවයක් ඇති වෙනවා. ලාභ නැත්නම්, කීර්තිය නැත්නම්, ප්‍රාංශාව නැත්නම් එන්නේ ඒ වගේ විරුද්ධ දේවල් නම් ඉවසා ගන්න බෑ, දරා ගන්න බෑ, ලාභයේ කීර්තිය ප්‍රශංසාව කොච්චර වටිනවද කොච්චර ආස්වාදජනකද කියලා මෙන්න මෙහෙම අදහස් වලින් වද දෙන්න පටන් ගන්නවා මානසිකත්වයේට ඒ වගේම පංචකාම සම්පත්තිය කොච්චර සුන්දරද ඒ පංචකාම සම්පත්තිය කොච්චර ආස්වාදජනකද කියලා හිතන් මෙහෙම පිපාසිත බවක් ඇති කරන්න පටන් ගන්නවා අන්නේ පිපාසිත බව ඇති කරනවා නම් ඒ ඇති කරන සාකල් අපි කොහොමද එබඳු ස්වභාවයන්ගෙන් මිදිලා යන්නේ දැන් අපිට ඕනකම තියෙනවා වැඩක් නැති දේවල් අත්හරින්න කොච්චර හොඳද කියලා ඒ වුණාට ලස්සන බලන්න නැතුව ඉන්න බෑ කියලා අදහසක් එනවා. සුවඳ ආග්‍රහණය නොකර ඉන්න බෑ හරි අඩුපාඩුවක් වගේ දැනෙනවා. ඒ වගේම මිහිරි සද්දය අහන්න නැතුව ඉන්න බෑ. හරි අමාරුවක්. අසහනයක් විපාසිත බවක් දැනෙනවා. කන්ට විපාසිත බවක් දැනෙනවා. රස ආහාරයක් නොගෙන ඉන්න බෑ. බාලකින් කාට කෑවේ නෑ. හරි අමාරුයි ඉන්න. වතුරයි වටි වය කාලා ජීවත් වෙලා වැඩක් නෑ. මේ ආදී වටින් නොඑක අදහස් එනවා. මොකද රස තෘෂ්ණාව අසහනකාරීත්වය ගොඩනගලා දුන්නේ නැත්නම් විපාසිත බවක් එනවා. ඒ වගේම කායික පහස දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? විපාකිත භාවකින් පෙළෙනවා. කායික පහස නැති විපාකයෙන් පෙළෙන උට අසහන කායුක්තිය ගොඩ නැගෙනවා. ඒ නිසා මොකද කරන්නේ? දදී කහන හින්දා කහනවා වාගේ හරි ලෝක සත්‍යයට සිද්ධ වෙනවා. අසහනයේ පිළිතුරු හපයන්න. එහෙනම් මේ අසහනයේ පිළිතුරු හපේනකොට මේ අසහනිය යලි යලි වැඩෙනවා නම් මේකම අපිට වදයක් වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? දුක පිරිසිඳ දැනගන්න දැන ප්‍රියභාවයේ හිඳහම දුක දැනෙන හැටි අපි විග්‍රහ කරගත්තා. අනික මොකද්ද පෙන්න්නේ? සමුදේ දුරු කරන්ට ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහා තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනුසේසේසු ධම්මේසු චක්කෝ මේවා පෙන්වන්නේ සංකෝ පනිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහා තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කෝ උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දැකලා මේක පහ කර දමන්න. එහෙනම් පහ කරන්න බැරි එකක් නම් මේ දුක හට ගන්න හේතුව බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. එහෙම සිද්ධාන්තයක් තියෙන බව. එහෙනම් මේක පහ කරන්න පුළුවන් දෙයක්. එහෙනම් දුක පිළිබඳව මොකද්ද කිව්වේ? ප්‍රියභාවයේ සිඳලා යථාර්ථයෙන් අවබෝධ වෙන දුක දැනගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දුක ඇති කරන්න හේතුවක් තියෙනවා. මෙන්න මේ හේතුව පහ කර දමන්න. එහෙනම් දුක ඇති කරන්න හේතුව මොකද්ද? යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද? මధుර ස්වභාවයක් ඇද්ද? මෙන්න මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය තමයි මේ දුක හට ගන්නවන්ට හේතුකාරක වෙන්නේ. එහෙනම් ඒක පහ කරන්න පුළුවන් දෙයක් නෑ. මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඉවත් කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. එහෙනම් කොහොමද ඒක ඉවත් කරගන්නේ? ප්‍රිය ස්වභාවයේ ආදීනව, මధుර ස්වභාවයේ ආදීනව, යම්කිසි පංචකාම සම්පත්තියන්ගේ ආදීනව මේවා අපි නිතර දකින්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේවා දැකගෙන යනකොට අපිට එක දෙයක් වෙනවා මොනවද? මෙච්චර කල් ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතාගෙන හිටපු මේ සුන්දර ලෝකේ ගොඩනැගිලා තියෙන්නේ මායා දර්ශනයන්ගින් නේද? හරියට මේ ලස්සනයි ලස්සනයි කියලා ගන්න. හොඳයි හැඩයි රුවයි මේ ශාරීරියේ නැමැති ගොඩ. ඒ මේ රූප ගොඩවල් හරියට පෙනපිඩු වාගේ නේද? පෙනපිඩක් ඇතුලේ කොහොමද ස්වභාවයේ? ඇතුලේ තියෙන පුංචි පුංචි වාත වාත බින්දු අර දිය බුබුලු කැටිවිලා හැදිච්ච පෙන බින්දු මොහොතක් ගානේ බිඳිනවා පැත්තකින් බිනි බිනි යන ආකාරයක් පේනවා පෙන පිටක ඒ වගේ මේ ශාරීරියේ ඇතුලේ අපිට උඩින් මත්තෙන් පේන්න තිබුණේ නැතුවට එක එක ශෛලයෙන් ශෛලයේ පොඩි පොඩි රූප කලාප වලින් රූප කලාප ඒ පොඩි පිටි විදි යනවා. වෙනසි වෙනසි යනවා. එහෙනම් එහෙම වෙනසෙන්නේ නැති එකක් නෙමෙයි රූප කියන්නේ. අන්න රූප වල ස්වභාවය ඒ ආකාරයෙන් දැනගන්න ඕනේ. රූපයේ රූපයේ පෙන පිටක් වැනි උපමා ඇත් එකයි පෙන්නා දුන්න කාරණේ මෙසේ දිනෙන් දින හොඳට හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් වේදනා කියන්නේ ආස්වාදේ එනවා යනවා. ආයෙත් බැලුවොත් ආයෙත් ආස්වාදයක් දැවෙනවා කියලා ගෙවිලා ගියා. හතයක් ගන්නකොටම කටට ගන්නකොට රහ දැවුනා. ඉන්නකොට ඉවරයි. එහෙනම් මොකද්ද වෙන්නේ? සුවදා කිමිනකොට දැවුනා. ඉඹලා ඉවරනකොට දැනිලා ඉවරයි. සද්දයක් ඇහෙනකොට නාදයේ මිහිරි නාදයෙන් දැනුණා. ඇහිලා ඉවරනකොටම නාදයත් ඉවරයි. පහසක් ශරීරයේ පහස ගන්නකොට දැනුණා. ඒ ක්‍රියාවලිය ඉවරනකොට දැනෙන පහසත් ඉවරයි. එහෙනම් මේ වේදනාව සැප වේදනාව වශයෙන් ආවත් ඒකටයි ප්‍රිය කරන්නේ. මෙන්න මේ වේදනා ස්වභාවය මොකද්ද? වෙන බුබුලක් වාගේ කියලා හිතන්න කියලා පෙන්වනවා. දිය බුබුලක් වාගේ කියලා හිතන්න. මතු වුණා හේතුවකින් පොඩ්ඩක් විද්‍යාමානව විද්‍යාමානව ඇතිසේ කරන ඒක විඳිලා ගියා. අන්නේ බඳු උපමා ඇත්තක් හැටියට මේ දැනෙන වේදනාවන්ගේ ස්වභාවය සිහි කරන්න කියලා පෙන්වනවා මේක ඇත්තක්. මේක විද්‍යාවක්. යමක යථාර්ථයේ යමක පවතින ආකාරයේ එහෙනම් ඒ වගේම පෙන්නනවා මේ සංඥාව කියලා අපි දැනගත්ත හඳුනාගත්ත මේ මෙබඳු කෙනෙක් මෙබඳු දෙයක් මෙබඳු ප්‍රිය ස්වභාවයෙන් ඇත්තා වූ ස්වභාව ඇති දෙයක් මේ තියෙන්නේ එවන් සත්‍යයක් මේ ඉන්නේ මේ ආදී වශයෙන් අපි ප්‍රියයි මනාපයි කියලා ගන්නේවා හරියට උපමා කරලා බලන්න හරවත් දෙයක්ද ඔය ආකාරයෙන් යහපතයි කියලා ගත්තේ එහෙනම් හරියට අරගෙන බලන්න කියලා පෙන්නවා මේ ටික බලනකොට අපිව රවට්ටන මිරිඟුවක් හා සමාන ස්වභාවයක් මේ සංඥාවේ තියෙන්නේ. ඇතිසේ පෙන්නනවා. නමුත් බලනකොට මතක සටහනක් විතරයි. එවදු දෙයක් ඒ ආකාරයෙන් විද්‍යාමානව පවතිනට ගිහින් බලනකොට නෑ. ඒ කෙරවල වෙලා ඉවරයි. දුරපතන් බලනවා සුන්දරයි. ළඟට ගිහින් බලනකොට ඒකේ පෙනිච්ච සුන්දරත්වේ නෑ. හරකසයි. මේ ආකාරයෙන් මේ සංඥාවේ ස්වභාවය තේරුම් ගන්නට කියලා පෙන්නනවා. ඕවා ඔය උපමා අනුසාරයෙන් හොයන්න හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වාගේම අපි යම්කිසි ආකාරයෙන් කරන වැඩපිළිවෙලක් තියෙනවා මේවා හොඳයි මේවා හොඳයි කියලා. අපි කියන සංඛාර කියන වැඩපිළිවෙල. මේක හොඳයි මෙබඳු ආකාරයෙන් මනෝ රූපයක් මවා ගන්නවා. මනෝ ලෝකයක් මවා ගන්නවා. ඒ ස්වභාවයක් මවාගෙන එබඳු වන්නා ස්වභාවිතන ලෝකයක් ගොඩනගා ගන්න නොඑක ආකාරයෙන් උත්සාහ කරනවා වීර්ය කරනවා. එබඳු කරනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? අන්නේම හදා ගන්න ගොඩනගා ගන්න හදනකොට හරයක් හැටිනයක් මෙච්චර කල් ගොඩනගා ගන්න බැරි වුණා. අප්‍රමාණ කාලයක පටන්ගෙන ලෝක සත්‍යය නොයෙක් මත මතු කරගෙන ආස්වාදජනක අවස්ථාවන් 100ට නගාගෙන එවන්දු ස්වභාවයව මතු කරගන්න නොයෙක් ආකාරයෙන් පිටෙන් කයෙන් වදනෙන් කටයුතු කරගෙන යනවා මොනවා මතු කරගත්තා තන්ත්‍රය බලනකොට ඇතුලේ මොනවද තිබිලා තියෙන හරයක් ඇති දෙයක් මතු කරගන්න හම්බෙලා නැහැ උපමාවක් වශයෙන් පෙන්නනවා කෙහෙල් කොටයක් අරගෙන හරයක් බලාපොරොත්තුෙන් පතුරු ගලවන්න හම්බෙයිද කියලා බලන්න පතරෙන් පතර ගලවාගෙන ගලවාගෙන ගියා අන්තිමට බලනකොට ඇතුලේ අරතුවක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒහා සමානයි ඔය තමන් සංඛාර පොදි ගහගෙන සංඛාර පොදියක් නැත්නම් තමන් එක එක අදහස් වලින් යමක් කරන්න අවශ්‍ය දේවල් සැට් කරගෙන ඒ කරන කටයුතු කරගෙන යනවා නම් ඕක ලිහිලා බලපුවාම මෙච්චර කල් මොනවද කළේ? මොකද ලබාගත්ත යහපත බලාපුවාම හිත් සතින් මැරිලා ගියාට කරගත්ත දෙයක් නැහැ. බලාපොරොත්තු වෙන සියලු දේම කෙලවර කරලා ගියා මිසක් අල්ලගන්න දෙයක් හම්බ වුණේ නැහැ. එහෙනම් මෙන්න මෙබඳු ස්වභාවයක් මේ සංඛාර හේවත් තමන් මේ සකස් කරන දේවල් තුල තියෙනවා. හිතෙන් කයෙන් වචනයෙන් සකස් කරන දේවල් තුල ස්වභාවය ඕකයි. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගැනීම මේ මූලික උපමා ටිකක්. ඒ වාගේම හරියට මේ විඥානයක් වශයෙන් මෙබඳු වන්නා වූ දෙයක් මෙබඳු සත්‍යයක් මම දන්නවා. මෙබඳු ආකාර ස්වභාවයක් මට දැනෙනවා. මේ ආකාරයෙන් මෙබඳු ආකාර වන්නා බලාපොරොත්තුවක මම ඉන්නේ. මේ මේ ටික කරගත්තයි මගේ බලාපොරොත්තුව මේ ආකාරයෙන් নানা ආකාර විඥාන ස්වභාවය වතු කරගෙන ලෝක සත්‍යයා ඒ තුල පැවැත්ම ගෙනියනවා අන්න ඒ වගේ ස්වභාවයෙන් ඇති ගත්තා වූ විඥාන ස්වභාවය මොනවද හරියට විඥාකාරී මායාකාරී පෙන්වන මායා දර්ශන වාගේ හරයක් ඇති දෙයක් ඒකේ නෑ කියලා මෙන්න මේ ආකාරයෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සත්‍යයේ වශයෙන් විද්‍යාමාන දේ කොටස් කර බැලුවා නම් ඔය ආකාරයෙන් විග්‍රහ වෙන්නේ මෙන්න මේ ආකාර වන්නාවේ පංචස්කන්ධයයි කියන ওই ස්කන්ධයන් ගැන බලන්ට වෙනවා. මේ ආකාරයේ යථාර්ථය බලනකොට හරයක් නැහැ, සාරත්වයක් නැහැ. ඒවැය ස්වභාවය මොකද්ද? අපි කැමතිනවා එක දෙයක්. අපේ කැමැත්ත පරිදි කරන්න දඟලනවා. නමුත් ඒකෙන් ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙන්නේ නැහැ. උත්සාහ කරලා දුකක් නිපදවනවා. සංඛාර වශයෙන් දුකක් නිපදවනවා. ඒ වගේම මොකද කරන්නේ? ඒ වගේම අපේ සංඛාර දුක්ඛ, ඒ වගේම දුක්ඛ දුක්ඛ වශයෙන් ඒවාට උරුමන්නා වූ දැවීමට, සැවීමට ගෝචර වෙනවා. විපරිණාම දුක්ඛ කියන සමා කැමැති ආකාරයෙන් නොහිත පරිණාමයටපත් වෙලා වෙනස් වෙලා යනකොට තමන්ගේ බලාපොරොත්තු සිදී යාමෙන් දුක් වෙනවා. මේ ආකාරයෙන් දුකට ගෝචර වෙන්නා වූ, දුකට හේතු වෙන්නා වූ ආකාරයෙන් යම්සේ ආස්වාදයක් තිබුණාද බඳ ගැනීමක් හිටියද මායා ස්වභාවයක හිටියද අන්නේ දුක්ඛ ස්වභාවයේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා අපි අරගත්තා දුක්ඛ ස්වභාවයේ බැඳලා තිබෙන යම් කිසි උපේක අන්නේ උපේ ක්‍රියයි මනාපයි කියලා ගත්තාම අපිට සිද්ධ වුණා අර කියන්නාව මහා දුක්ගොඩට වැදෙන්න දුක්ගොඩේ අනාථ වෙන්න. ඒ නිසා දිනෙන් දින සිහි කරන මට්ටමටයි මේ කියන්නා වූ ආස්වාද ගෙන දෙන ප්‍රිය දේවල් අසාර දේවල් කියලා වැටහෙන්නේ යම් මට්ටමටද අන්නේ මට්ටමට වැටහෙනවා ඒ බඳු අසාර ලෝකයක් අල්ලා ගන්න මම මොකද දුක් විඳිනවද මොකද වෙහෙස වෙනවද මොනවා ඒකෙන් බලාපොරොත්තු වෙන්නද ඒ තුල ඉඳලා මොනවා කරන්නද? මෙන්න මේ ආකාරයෙන් වැටහෙන්න පටන් ගන්නවා තමන්ගේ ධර්මාභෝධයට. අන්නේ ධර්මාභෝධයට වැටහෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? ඔන්න දුකට හේතුව ඔහුගෙන් දුරු වුණා. අධානකාරීත්වයෙන් විදෙට හේතු වෙනවා. දැන් හොඳින්ම තේරුම් ගන්න ඕනේ. හරියට මේ අපේ හදවතත් එක්තරා කලාවක් වාගේ ස්වභාවයක් මේක තියෙන්නේ මොකක්ද? හදවත කි අපේ හිතවිලි වල ස්වභාවය. නැත්නම් අපි මේ විඥාන ස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ වලින් යුක්ත වෙලා හැදිලා තියෙන මේ ශාරීරිය තුළ මේ මානසිකත්වයේ තුල රූප කියනා කොටාසේ මුල් කරගෙන මනෝ රූප හට ගන්නවා පංචස්කන්ධයයි කියන මේ කොටස් තුළ ඇති වෙන ස්වභාවය හරියට මහා කැලෑවක් හදාගත්තා වාගේ අභ්‍යන්තරේ අවුල් කරගෙන තියෙන්නේ එහෙනම් මේ බඳු අවුල් කරගත්ත ඒවා තුළ හරියට මේ ලෝකේ ඉන්න සත්තු වාගේ හිත ඇතුලේ තින්නවා සත්තු නොඑක ආකාරයෙන් හදාගෙන සමහර සත්තු රාගය මතු කරනවා රාග අදහස් දෙන්නේ සමහර සත්තු ද්වේෂ අදහස් දෙනවා සමහර හදාගත්ත සත්තු මෝහ අදහස් වෙනා මේ සත්ව උපමාවක්. හදවත නැමැති කැලෑවි මෙබඳු වන්නා වූ හදාගත් විඥාන තියෙනවා. নানা ආකාර විඥානයන්ගෙන් යුක්තයි. සමහර ඒවා රෞද්‍රයි, සමහර ඒවා කාමුකයි, සමහර ඒවා මුලා සහගතයි. මේ නොඑක ආකාරයේ විඥානයන් ඇදිලා මෙන්න මේ විඥාන යම් ආහාරයකින් ජීවත් වෙන්නේ හදාපු විඥානයකට හැදුන විඥානයකට තනිකර ජීවත් වෙන්න කවදාවත් පුළුවන් කමක් නැහැ ආහාරයක් නැතුව මොකද හේතුව යමක් හටගත්තා නම් ඒක පැවැත්මට ශක්තියක් අවශ්‍යයි. ඒ ශක්තිය නුදුන්නොත් ඒ පැවැත්ම ඉතිේ පවතින්නේ නැහැ. එහෙනම් මේක බාහිර ලෝකයේ දේවල් වලට පමණක් නෙමෙයි හිත අභ්‍යන්තර වන්නා වූ තියෙන දේවල් වලටත් මේ ස්වභාවය උරුමයි. ඒ නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? අභ්‍යන්තරේ නිකන් හටගත්තේ නෑ රාගහිත, නිකන් හටගත්තේ නෑ ද්වේෂහිත, මෝහහිත. ඒ වගේ මේ විඥාන නිකන් හටගත්තා නෙමෙයි. යම් කලක් මේ රෝගේ ඇසුරු කරලා ඒ වෑයෙන් අත්දැකීම් වලින් පෝෂණය වෙලා ලැබුණා වූ ආස්වාදයන්ට ගිජු වෙලා ඒ බඳු දේ මතු බලාපොරොත්තු ඇති කරගෙන මෙන්න මේ බඳු කරගත්තා වූ ක්‍රියාසටහනකින් ක්‍රියාකලාපයකින් තමයි ඇති කරගත්තේ ක්‍රමක්‍රමයෙන් අර කියන්නා වූ මානසිකත්වයේ තුල ඒ කියන විඥාන කියන අවස්ථාව. එහෙනම් මේවා හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා යමකින් ගොඩ නැගුවද ඒ ඒ දේවල් මට ආපහු දීපන් ආහාර වශයෙන් දීපන් කියන අදහසක් මනස තුලින්ම ඇති කරවලා මනසට දැනුම් දෙනවා. මේ නිසා ලෝක සත්‍යයට මනවදන රූප බලපං මනවටන සද්ධාල ආස්වාද ගනින් මනවටන ගන්ධය ආග්‍රහණය කරලා ආස්වාදයේ දීපන් මනස මේ ආකාරයෙන් කියනවා වාගේ අදහස් දෙනවා මොනවද මේ දෙන්නේ අන්න හටගත් ආ විඥාන ආස්වාද නැමැති ආහාර ඉල්ලනවා එහෙනම් ආස්වාදයෙන් ගොඩනැගිච්ච විඥානයක් යම් විදිහකින් ආහාර නොදුන්නා නම් මොකද වෙන්නේ ආහාර නැත්නම් විඥාණයට ජීවත් වෙන්න බෑ ආහාර නැත්නම් විඥාණය මැරිලා යනවා පණ තියෙන විඥාණය එනම් මනස තුලම ඇති වෙන්නා වූ ජීවත් වෙන්නේ ඒ විඥාන ස්වභාවයන් අපේ ළඟ ජීවත් වෙලා ඉන්නකම් වද දෙනවා වාගේ අදහස් දෙන්න පටන් ගන්නවා. මෙබඳු මෙබඳු ආස්වාද ලැබපන්. මොන අසාධාරණයක්වත් බලන් තේපා බැරි වෙච්ච තරමට එහෙම හිතවනවා. මොන සාධාරණ අසාධාරණ පැත්ත කියලා කොහොම හරි මේ ආස්වාදී ජයගනින් ආස්වාදී ගනින් වෙන දෙයක් පස්සේ විද්‍යාවේ දැන් කරගනින් ආස්වාදී දීපන් මේ බඳු ආකාරයෙන් මේ මානසිකත්වයේ දැඩි වුණ තරමට මේ බඳු ආකාරයෙන් මනසට වද දෙන්න පටන් ගන්නවා අදහස් දෙවන්න පටන් ගන්නවා මෙන්න මේ නිසා ලෝක සත්‍යයට එපා කිය කී හිටියත් අනීමිය පව් කිය කී හිටියත් අතාරින්න පුළුවන්කමක් නැහැ ආස්වාදයේ බලවත් වෙලා ආස්වාදයේ ජයලා මානසිකත්වයේ පරාජය කරනවා ගැටි කරනවා එහෙනම් මොකද වෙලා තියෙන්නේ මෙන්න මේවත් ජීවත් වෙන්නේ ආහාරයකින් ආහාරයක් නැත්නම් විඥානයකට ජීවත් වෙන්න බෑ එහෙනම් විඥානයේ මොනවද ආහාර කරන්නේ අනුකූල වන්නා වූ ධම් ස්පර්ශ කරලා හිටන් ඇසෙන් රූප ස්පර්ශ කනින් ශබ්ද ස්පර්ශ නාසයෙන් ගන්ධ ස්පර්ශ දිවෙන් රස ස්පර්ශ කයින් පොට්ටබ්බ ස්පර්ශ, මනින් ධර්ම ස්පර්ශ කියන මේ ආදී වන්නා ස්පර්ශයන් මුල් කරගෙන මේ විඥාන ආහාරයෙන් ලබාගෙන ඒ තුලින් ජීවත් වෙන නිසා විඥාන මැරෙන්නේ නැහැ. එහෙනම් විඥාන මැරුවොත් මොකද වෙන්නේ? අන්න අපිට බේරුමක් ලැබෙනවා. අසහනකාරීත්වයෙන් මිදෙන්න අවශ්‍ය පසුඵලය හැදෙනවා. එහෙනම් විඥාන මරා ගැනීම අපි විසින් තීරුම් මරන් කරගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? ඇස කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රියෝ සංවර කරගත්තා නම් බොහොම අමාරුවෙන් සුළු කාලයේ ඉන්න ඕනේ මොකද්ද වෙන්නේ? ඇත්ත දැකලා තියෙන්නේ. හටගත්ත දෙයක් තියෙනවා නම් කැමැතියේ පවතින්නේ. ඒ වගේම කැමැතියේ පවතින නැති ස්වභාවයක් ඇත්නම් ඒ නිසාමයි දුක හටගන්නේ. ඒ නිසා දුක් වෙනවා. ඒ වාගේ දේවල් පස්සේ යනවා නම් අනාථ ගමනක්, අසාර ගමනක්, දුක්ඛාගත වන්නා වූ අනාථ වූ අසාර වූ ගමනක් මොනවට යනවද? එබඳු වන්නා මේ ගමනේ දුකෙන් මිදෙන්න නම් මේ ගමනට හේතු වෙන්නා වූ තෘෂ්ණාව හටගන්න මේ අසහනකාරීත්වයෙන් මම මිදුණා නම් අසහනකාරීත්වයේ මිදුණවට මොන තෘෂ්ණාවක් ඉතුරු වෙන්නේද මොට මොන බලාපොරොත්තුවක් ඉතුරු වෙන්නේද එහෙනම් මා විසින් කළ යුත්තේ මොකද්ද මෙන්න මේ අසහනකාරීත්වය ඇති කරන මග හොයලා අන්න ඒකේ මිදෙන්නයි කියලා දැනගත්ත දවසට එයාට පුළුවන්කමක් ලැබෙනවා අර විඥාන නැමැති විඥාන නැමැති අධ්‍යාන්තර වන්නා මේ මානසිකත්වයේ තුල ඒ ඒ ස්වභාවයන් ඒ ඒ බලාපොරොත්තු පවතිනවා නම් අන්න ඒවට පැවැත්මට හේතුකාරක වන ඒවා පෝෂණය වෙන අදහස් නොදී ඉන්න ඕනේ ඒවට අදහස් නොවෙන්නවා මොනවද කරන්න ඕනේ නොවෙන්න නම් මොකද කරන්න ඕනේ රාග අදහස් හත්දරනවා නම් ද්වේෂ අදහස් හත්දරලා මෝහ අදහස් හත්දරලා යම් මොහොතක් යම් කාලයක් උත්සාහයෙන් වීර්යයෙන් යුක්තව අන්න හික්මෙන්ද පටන් ගත්තා නම් ඒ තැනැත්තා නිකම්ම නෙමෙයි ඒ හික්මෙන් කරුණු දැනගෙනයි උත්සාහයෙන් හෝ වීර්යයෙන් හෝ මේ ආහාරය අත්හැරලා දැම්මොත් මේ කෙලවරක් ඇතුව වද දිදී පස්සෙන් එන මේ විඥානේ මැරිලා යනවා විඥාන නිරෝධ වුණා නම් නාම රූප නිරෝධයි නැත්නම් ඒ කියන්නේ ඒ විඥානේ නැති වෙලා ගිය ගාම නැවතත් ඒ හිතත් තුළ බහිඳ විදිහක් නැහැ අවශ්‍ය කරන්නා වූ අදහස්. යම් ආකාර රූපාකාර හැඟීම් බහිඳ විදිහක් නැහැ. මොකක් නිසාද? ඒ බලාපොරොත්තු අත්හැරලා ගියා නම් එබඳු විඥානයක් නැති තැන හිත කියන ප්‍රබාස්තර විදම් බිකවේ චිත්තං කියන මේ චිත්ත ස්වභාවයේ කොහොමවත් කාගය නැගින්නේ නැහැ. ද්වේෂය නැගින්නේ නැහැ. ආගන්තුක උපක්ලේශ වශයෙන් හදාගත්තේ විඥාන කියන අවස්ථාවට කහට ගන්නවා ගත්තා ස්වභාවය මතුවෙනකොට තමයි ඔය කියන්නා වූ දුස්චරිත දේවල් ඉල්ලන්නේ ඒ වාගේම හැඟීම් මතු කරවන්නේ බලාපොරොත්තු ඇති කරවන්නේ ලෝකයේ පැවැත්ම සඳහා අහානකාරීත්වයක් ඇති කරවන්නේ එබඳු වන්නා විඥාන ක්‍රියාත්මක කරවන්නේ කුමකින්ද ඔන්න ඔය කියන්නා වූ සංකාරයන්ගෙන් බලවත් වෙලා තියෙන විඥාන වල ස්වභාවය ඒ නිසා ඉල්ලන්න පටන් ගන්න කාම අදහස් ඉල්ලනවා නම් ඒකට මූලික හේතුව වශයෙන් දැනගත විඥාන මරා දමන්නට නම් විඥාන නිරෝධ කර දමන්නට නම් මොකද්ද කරන්න ඕනේ සංඛාර පත්‍ය විඥානං කියලා පෙන්නපු මේ සංස්කාර පත්‍යෙන් වන විඥානයක් ඇත්නම් සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන දෙන්නපත් කරන්න ඕනේ. එහෙනම් මේ විඥාන නිරෝධ කරන්න මොකද කරන්න ඕනි? සංඛාර ආහාරය කරෙන් නම් මේ විඥානේ පවතින්නේ පහළ වෙන්නේ. සංඛාර නිරෝධ කළොත් විඥාණයට නැගිට විදිහක් නැහැ නිරෝධ වෙනවා. එහෙනම් සැරිසරන්න විදිහක් නැහැ විඥානයේකට මානසිකත්වයේ තුල. එහෙනම් දැනගන්න ඕනේ චිත්ත එකක්, මනෝ එකක්, විඥාන එකක් මේ ආදි වශයෙන් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිරිති ගැනීම තරමටයි මේ ආකාරයෙන් මේ චිත්ත කියන අවස්ථාව ඉක්ම ගිහිල්ලා ওই ආකාරයෙන් මනෝ විඥාන කියන අවස්ථාවන් දෙන්නේ නව අවස්ථාවක් තුල කහට ගැන්නිලා එන්ටෙන්ට ආගන්තුක උපක්ලේශයන්ගෙන් උපක්ලේශයෙන් කිරිති වෙලා නව අවස්ථාවකදී විඥානස්කන්ධයට එකතු වෙනවා විඥානස්කන්ධයේ නම මේ චිත්ත කියන අවස්ථාව මේක ගැඹුරු තැන් විග්‍රහ කරලා පසුත කාලයකත් හොඳට විග්‍රහ කරලා දෙනවා. මෙයින් දැනගන්න ඕනේ චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝමනායතන මනීන්ද්‍රියන් විඥානං විඥාන කන්දෝ කියන දෙන්නකන් මේ චිත්තයක් ඊටාම සුළු මොහොතකදී පවා පහට ගැන්වෙන ධර්ම ස්වභාවයක් තියෙනවා මේ චිත්ත විද්‍යාව. ධර්මයේ තුල අපි ධර්මයේ තුල තා පැහැදිලිව පෙන්ලා තියෙනවා. ඒ නිසා හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ විඥාන කියන අවස්ථාවට කහට ගැනිච්ච එක නැවත සුද්ධ කරනකොට මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය කරන්නා වූ සංඛාර නොදීන්න ඕනේ. එහෙනම් මොනවද නොදෙන්නේ? අපිට වරදක් තියෙන්නේ, කරදරයක් තියෙන්නේ. අවිද්‍යා සහගත සංඛාර වලින්, අවිද්‍යා සහගත විඥාන වලින්. එහෙනම් අවිද්‍යා සහගත විඥාන නිපදවන්නේ අවිද්‍යා සහගත සංඛාර ආහාර කරගෙන ගැඹුරින් පටිච්ච සමුප්පාදය ගැන විග්‍රහයක් පසු අවස්ථාවකදී ප්‍රකාශ කරනවා. ඉතාම හොඳින් පරිත්‍යාගෝපාදීන් ධර්මයේ තෝරගන්න පුළුවන් ඊට පස්සේ නිසා ඉතාම කෙටියෙන් මේ අවස්ථාවේ හිටින් මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ ප්‍රමාණයක් උතරයි ගත්තේ. ඔයින් තේරුම් අරගන්න ඕනේ ආශාවෙන් බැඳෙන අදහස් වලට ඉඩ නොදී ඇතකන දිවනාසයේ ශාරීරියේ මන සංවර කළා නම් අන්නේ අවස්ථාවේදී විඥාණයන්ට ආහාර නැති වෙලා විඥාන දුබල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විඥාන නිරෝධ වුණාට පස්සේ දැන් අවදාවත් ලෝකයෙන් කිසි කරදරයක් අසහනකාරී මානසිකත්වයක් ගොඩ නැගෙන්නේ නැතුවම ඊටාම පහසුවෙන් අර වැදෙන්නා වූ ස්වභාවයෙන් වෙන්ගෙන්න අපිට පුළුවන් වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ දුක්ඛ නිරෝධය කරපුවාම මොකද වෙන්නේ? යම් කිසි අසහනයකින් රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි හටගත්තද, ජාතිගිනි, ජරාගිනි, ව්‍යාධිගිනි, මරණගිනි, ශෝකගිනි, පරිදේවගිනි, ඔය ආදි වශයෙන් ගිනි හටගත්තද මේ සෑම ගින්නක්ම ඉවර වෙනවා, කෙලවර වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ දුක අයින් කරන්න නම් අසහන කාර්යයෙන් මිදෙන්න නම් දුක දුක හැටියට දකින්න ඕනේ. ඒ වගේම එහි තිබෙන දාහ ස්වභාවය දැක ගන්න ඕනේ. ඒ දාහ ස්වභාවයන් දැකගත්තා නම් මොකද වෙන්නේ? අන්න දුකෙන් ඒකෙන් මිදෙන්න ඕනේ කියලා අදහසක් එනවා. ඒ බඳු වන්නා තෘෂ්ණාවෙන් අල්ලා ගැනීමක් ඇද්ද දුකට හේතුවයි කියලා දකින්න පටන් ගන්නවා. අන්න ඒකෙන් මිදලා ගියාට පස්සේ මොකද වෙන්නේ? දුක්ඛ නිරෝධය කියන්නේ එතෙක් කල තිබුණා වූ දාහයන්ගෙන් මිදලා ගිහිල්ලා රාගගිනි නිවුරණං, ද්වේෂගිනි නිවුරණං, මෝහගිනි නිවුරණං අන්න එතන ඇති වෙනවා සිසිලක් දැනසීමක්. අන්න සාන්තයි ප්‍රණීතයි. අන්නේ අවස්ථාව උදා කරගත්තා නම් කියනවා දුක නිරෝධයටපත් උනා. එහෙනම් මෙලෝදිම කරන දෙයක් මිසක් මෙයින් මැරිලා ගිහිල්ලා කරගන්න දෙයක් නෙමෙයි. මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල යථා ධම් අවබෝධ කරලා ධර්මානුකූලව ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පූර්ණය කරගෙන අනුගමනය කරලා ඒ තුල ලබන කාන්ත වූ ප්‍රණිත වූ සැනසීමක් නිවන් සුව කියන්නේ හොඳින් තේරුම් අරගෙන මෙලෝදී ලැබෙවිදී උතුම් නිවන් සුව අත්පත් කරගන්නවා නම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය අත්පත් කරගත්තා වෙනවා. දැන් මේකෙදි අපි දැකගත යුතු විශේෂ දෙයක් තියෙනවා කුමක්ද? මේ කියන්නා වූ දුක්ඛ නිරෝධය කරගන්නට දැන් අපි ඔක්කොම කටයුතු දැනගෙන අහගෙන හිටියක් තව මාර්ගය හරියට දන්නවද? දැන් අරුවොත් මොකද කියන්නේ? දුක්ඛ නිරෝධ මාර්ගය මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය මොකද්ද? ඉතින් ඇහුවොත් අපි හොඳටම දන්නවා පැහැදිලි දන්න දෙයක් තියෙනවා. කවුරුත් කියයි, බොහෝ අය කියයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් හොඳින්ම අද තේරුම් අරගන්න ඕනේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමක්ද? දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියටම දන්නවද? තෝරාගෙනද තියෙන්නේ? මාර්ගය තෝරාගත්තා නම් නැවත ගුරුවරයෙක් අපිට අවශ්‍ය නැහැ. ආර්ය මාර්ගය දැනගන්න එහෙනම් ගුරුවරයෙක් නැවත අවශ්‍ය නැති සත්‍යයටපත් වෙලා පරපත්‍ය රහිතයි. එන අනුන්ගේ ආධාරයක් ඕනේ නැහැ කියන தത്വෙට ධම්ම අවබෝධය පූර්ණ කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා නිවන් දකින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට තේරුම් ගත්තා නම්. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් අපිට අත්‍යවශ්‍ය මූලික ධම්ම අවබෝධය ලබා ගන්නට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ බහිඳ තියෙන උතුම්ම අවස්ථාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ටික ටිකක් වැඩිපුර විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. හොඳින් මනා අවධානයකින් යුද්ධව මේ ටික තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙනම් අපි බැලුවොත් අද අපි අහලා තියෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අපි මේකට අංග 8ක් කියලා කියනවා. නමුත් මේකේ නියම වචනේ හංග 8ක්. අංග කියන වචනේ නෙමෙයි මෙතෙන්ට ගන්නෙ හංග කියන වචනේ. මේ අටට තව දෙකක් එකතු වෙලා සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන දෙක ආවනම් දස හංගේහි සමන්නාගතෝ අරහා කියලා පෙන්නනවා. හංග 10කින් සම්පූර්ණ වුණා නම් අරිහතුන් වහන්සේ කියලා ඔය ආකාරයෙන් පෙන්නනවා. මෙහි පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය වූ නැත්නම් මේ සසර ගමන නැවැත්වීමට හේතු වෙන්නා වූ අටක් තියෙනවා. අපි ළඟ තිබුණේවා හංගලා දාන මාර්ග. මෙන්න අවිද්‍යාමාන කරණේවා. මෙන්න මේ මාර්ගයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එහෙනම් මෙහිදී අපි දැනගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ එකක්මයි කිව්වොත් එහෙම දැන් අපි කියනවා එකම ආර්ය අෂ්ටාංගික මාර්ගයයි නිවන් දකින්න. හරි නිවන් දකින්න එකයි. තවත් එකක් තියනවාද ලෝක පැවැත්මට කිව්වොත් සමහරලාට බොහෝ කොටම අහලා නැහැ. එහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙන බව. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. දැන් මෙන්න මේ කියන කාරණේ කිව්වොත් එහෙම හැබැයි අපි නම් අහලා නැහැ ලෞකික වූ කෙලෙස් සහිත වූ ලෝකෝත්තර ලෞකික ඒ වගේම සතර ගමන්ට හේතු වෙන දුගතියට හේතු වෙන જાති ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ආපනම් අහලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන නිවන් දකින්න කියලා අපි නම් අහලා තින්නේ කියලා ඒක පාර කැළඹුමක් එහෙම ඇති වෙන්න පුළුවන්. කැළඹුම් හිතක් ඇති කරගන්නත් පුළුවන්. නමුත් මේදී හොඳට පැහැදිලිව තේරුම් අරගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබුණ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තිබුණා. හැබැයි ඒක ලෞකිකයි, කෙලෙස් සහිතයි, සසල ගමන්ට හේතු වෙනවා. එහෙම එකක් නැතුවන්නේ මේ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරනවා. එහෙම දේශනාවක් තිබුණා. නමුත් මා විසින් ලෝකයාට නිවන් අවබෝධ කරන්න පෙන්නපු ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ඒක නෙමෙයි. ඒක මෙන්න මේකයි කියලා මාර්ගයේ ලක්ෂණ විග්‍රහ කරලා පෙන්නවා. මෙන්න මේ කාරණේ මහා චත්තාරීසක සූත්‍රය කියන සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙන සූත්‍ර පිටකයටයි දහම් කොටසක. හොඳින් තේරුම් අරගන්න ඕනේ. එහෙනම් අපි විසින් විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් දකින්න හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ඒ ටික තේරුම් ගත්තා නම් තමයි වැදගත්කම තියෙන්නේ. බොදුනුවන් හැටියට නැත්නම් ඥානවන්තයන් හැටියට නිවීමට සැනසීමට තිබෙන මාර්ගයේ විමුක්තියට තියෙන මාර්ගය අපි දැනගෙන හිටියේ නැත්නම් අපි කොහොම නිවන් දකින්නද? මාර්ගයේ දැක්කේ නැත්නම් කොහොමද ඵලයක් ලබා ගන්න අනුගමනය කරන්නේ? එහෙනම් හොඳටම තේරුම් ගන්නට බලාපොරොත්තු වෙන්න ඕනේ. අන්නේ මහා චත්තාරීස සූත්‍රයේ පෙන්නපු ආකාරයෙන් විග්‍රහ කරලා දෙනවා ආර්යචායක මාර්ගයේ දෙකක් වන හැටි එකක් ලෞකික වන හැටි එකක් ලෝකෝත්තර වන හැටි ආර්ය මාර්ගයේ මාර්ගය මොකද්ද ඒ සම්මාදිට්ඨිය මොකද්ද මේ ආකාරයෙන් විග්‍රහ කරගන්න ඕනේ මේ කාලේ වෙනකොට සම්මාදිට්ඨි වෙහි වැහැලා මිත්‍යාදිට්ඨි වෙහි වැහැලා කියන්නේ කොහොමද මෙහෙම කළොත් මිත්‍යාදිට්ඨි ආර්ය මාර්ගී නෑ මෙහෙම කළොත් බෞද්ධයෙක් නෙමෙයි මේකේ වගේ එක එක අදහස් ගන්නලා මිත්‍යාදිට්ඨි මහා ගොඩකින් යුද්ධ කරලා තියෙනවා නමුත් යථාර්ථයෙන් වුණා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න බෞද්ධත්වයට සම්බන්ධ නොවෙන්න හේතු වෙන මිත්‍යා දෘෂ්ටි වලට කාරණා 10යි පෙන්වලා තියෙන්නේ. මේන් එහා මිත්‍යා දෘෂ්ටි කතා කරනවා නම් මිත්‍යා දෘෂ්ටි අඳුරගන්නේ නැහැ. මේ අවිද්‍යාවේ වැඩපිළිවෙල අවිද්‍යාවේ දෘෂ්ටියට මිත්‍යා දෘෂ්ටි කියන්නද පුරුදු වෙලා තියෙනවා. නමුත් අවිද්‍යාවේ වැඩපිළිවෙල නිසා සසර ගමනක් හට ගන්නවා මිසක් මිත්‍යා දෘෂ්ටිය අතමහා නරකයට හතර අපාය උපදින්න හේතු වෙනවා මිසක් ඔය ආකාරයෙන් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. මෙන්න මේක හතර අපාගත වෙන්න හේතු වෙන මිත්‍යා දෘෂ්ටියක්. අවිද්‍යාවේ දෘෂ්ටියක් තියෙනවා. ලෝක සත්‍යයේ සතර පැවැත්මේදී නොඑක් නොඑක් දේවල් මේ ලෝක සත්‍යය කරනවා. අන්‍යෝන්‍ය ආධාර උපකාර ලබා ගන්නවා. මෙන්න මෙබඳු කටයුතු වැඩ පිළිවෙලක්. අන්නේ කරන වැඩ පිළිවෙල අවිද්‍යාව නිසා ලෝක සත්‍යය මේ පැවැත්මේ යන්න වැහැගත් වැඩපිළිවෙලක් නිසා අවිද්‍යාව සහගත දෘෂ්ටි මිසක් ඒවට නෙමේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ. මිත්‍යා දෘෂ්ටියයි අවිද්‍යාවේ දෘෂ්ටියයි දෙක තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාවේ දෘෂ්ටිය සහ මුලින් කෙලවර වෙන්නේ අරිහත් ඵලයෙන්. නිවන් අවබෝධ කරලා අරිහත්ත්වයටපත් වුනහම සෝතාපන්න ඵලයටපත් වෙනකොට එයාගේ දසවස්තු කමිත්‍යා දෘෂ්ටිය දුරු වෙනවා. එහෙනම් දැන් තේරුම් අරගන්න ඕනේ කුමක්ද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් හටගන්නවා නම් කොහොමද මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය හටගන්නේ? එහෙනම් අපි දැනගන්න ඕනේ අන්න මහා චත්තාරිද රූත්‍රයේ හැටියට පෙන්ලා තිබෙනවා සම්මා දිට්ඨියක් මිත්‍යා දෘෂ්ටියක් කියන මෙන්න මේ දෙක ක්‍රියාත්මක වෙන ආකාරය. එහෙනම් දැනගන්න ඕනේ මොකද්ද? මොකද්ද සම්මා දිට්ඨි කියන්නේ? මොකද්ද මිත්‍යා දෘෂ්ටි කියන්නේ? මෙන්න මෙතෙන්දි විග්‍රහ කරලා දැනගන්න ඕනේ. සම්මා දිට්ඨි කියලා පදයක් කියුණා. දැන් මේ සම්මාදිට්ඨි කියන වචනේට අපි දන්න අර්ථය මොකද්ද? යහපත් දැකීම, හරි දැකීම, නිවැරදි දැකීම මේ සම්මාදිට්ඨි තෝරලා තියෙන සිංහල අර්ථ තුනක්. හොඳයි දැන් තේරුණාද? හිතලා බලන්න. සම්මාදිට්ඨි කියන්නේ යහපත් දැකීම කිව්වොත්, හරි දැකීම කිව්වොත්, නිවැරදි දැකීම කිව්වොත් ඔය යහපත් කියන වචනේ, හරි කියන වචනේ, නිවැරදි කියන වචනේ සාමාන්‍ය ලෝකයාගේ භාවිතී තියෙන වචන තුනක්. ඔය වචන තුන කියනකොට ලෝක සත්‍යයට එන අදහසක් ඇත්නම් මේ ලෞකිකත්වයේ තුලම තියෙන එහෙනම් ලෝකෝත්තර ධර්මාවෝදීන් ධර්මඥානෙ පහළ වෙන එකක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය අදහසක් එනවා. නිවැරදි කියන්නේ මෙන්න මේවනි. යහපත් කියන්නේ මේවනි. හරි කියන්නේ මේවනි කියලා තමාගෙන් සිටින්නාව මේ සුචරිතයේ දුස්චරිතයේ වැනි සීමා විච්ච මට්ටමකට තියාගත්ත. ඊටාම සුළු ලෞකික මට්ටමක තියාගත්ත නිවැරදි බවක් වැටහෙනවා. හරි දහම් කොටසක් වැටහෙනවා. ඒ වගේම යහපත් කියන දහම් කොටසක් වැටහෙනවා. අන්න ඒවා දකින දැකීම සම්මා දිට්ඨිය කියලා අදහස් ගත්තට ආර්ය ධර්මය අවබෝධ කරන සම්මා දිට්ඨිය කර බහින්ද ඔතන ධර්මාබෝධයේ මදි අදහස ගැලපුන්නේ නැහැ අදහස සම්පූර්ණ වෙලා වැටහුන්නේ නැහැ ලෝකෝත්තර අදහස වැටහුන්නේ නැහැ එහෙනම් ලෝකෝත්තර අදහස වැටහෙන්න නම් ඔය පදේ තිබෙන නිරුක්තිය ගන්න ඕනේ සම්මා කියන වචනේ පෙන්වෙ කුමක්ද කියලා හිතලා බලන්න ඕනේ එහෙනම් මොකද්ද ගන්නේ අන්න ආර්ය අර්ථයක් තියෙනවා එකක් ලෝකාර්ථයක් එකක් තියෙනවා. දැන් යහපත් කියන, නිවැරදි කියන, හරි කියන වචනේ සම්මා කියලා ගත්තේ ලෝක සම්මත අර්ථයෙන්. එහෙමත් එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්වේ ලෞකික ආර්යචායක මාර්ගයක් තියෙනවා. ඒකෙත් තියෙනවා සම්මා දිට්ඨියක් ලෞකිකයි. මෙන්න මොකද්ද තේරුම් ගන්නේ ලෝකෝත්තර මාර්ගය කොහොමද හොයාගන්නේ? අන්න පද නිරුක්තිය අරන් බලන්න ඕනේ මොකද්ද පද නිරුක්තිය? සං කියලා එකතුවක් තියෙනවා මා කියන්නේ මිදෙනවා. මොනවද සං කියන්නේ? අපි මේ ලෝකේ පංචකාමී යුද්ධ වෙලා එකතු කර ගන්නව කොටසක් තියෙනවා සං කියලා. සං කියලා කියන්නේ අන්නේ කොටසට. අන්නේ සං කියනවා කොටස අරගෙන මොකද කරන්නේ? අපි කාර කර කර යනවා. සංඛාරයි කියන නිගමනය කරගෙන සාරත්වයෙන් යුක්තව අදහගෙන සාරයි කියලා හිතාගෙන සංසාරයක් හදාගෙන සාර දේවල් කරන්න ඕනෑ කියනවා නිගමනයක් අරගෙන ඊට අනුකූලව සාරයි කියන නිගමෙන් කටයුතු කරලා සංකාර කරගන්නවා. දැන් මෙහෙම යන ගමනකදී මොකද කරන්න ඕනේ? මේ සංකාර කරගෙන සංකාර කර කර යන තාකල් සසර ගමනේ අනාථත්වයෙන් මිදෙන්න බෑ. සසරෙන් මිදෙන්න බෑ, දුකෙන් මිදෙන්න බෑ. එහෙනම් දුකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? මේවා ඉවත් කරන්න ඕනේ, මා කර දමන්න ඕනේ. මා කියන්නේ මිදෙන අර්ථය මා හෝතු ಜಾති යතිනා මා මේ බාල සමාගමෝ. ඒ වගේම මාතක්ක හේතු මා ණය හේතු ඔය ආදි වශයෙන් මා කියන වචනයෙන් පෙන්වන්නේ මොකද්ද? එයින් නොගන්නවා, එයින් ඉගත් වෙනවා, මිදෙනවා කියන අර්ථය. එහෙනම් මොකෙන්ද මිදෙන්නේ? සං කියන්නා මේ පංචකාම සංපත් සහිතවන්නා මේ ලෝකයේ සමග තිබෙන එකතු වෙන යම් මිදීමක් සිද්ධ කරන්නේද මේකට කියනවා සංමා සං කියන එකතුවේ මිදීමට යමක් දැකිය යුතුද අන්න ඒකට කියනවා සම්මා දිට්ඨි එහෙනම් අද හොඳට තේරුම් අරගන්න ඕනේ. <coughs> කුමද්ද සම්මාදිට්ඨි කියන්නේ? සං කියන්නා මේ එකතුව ලෝකයේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකේ සතර ගමනේදී එකතු කරගෙන යන වැඩපිළිවෙල. අන්න ඒකේ මිදීම සඳහා යමක් දැකිය යුතුද? අන්න ඒක ආර්යයන් විසින් දැකිය යුතු සම්මාදිට්ඨි. දැන් හොඳට තේරෙනවා යහපත් දැකීම, හරි දැකීම කියන වචනේ ඉක්මෝලා ධර්මාභෝධයට හේතු වෙන්නා වූ දහමතුළු හුඟා ගැඹුරින් කිදා බහැර තමයි සම්මා දිට්ඨිය කියන වචනේ ආර්ය අර්ථය තෝරාගත්තේ. දැන් හොඳින් තේරුම් ගන්න හරි ගැඹුරුයි. බොහොම අහන්න ලැබෙනවා අඩු නිසා එක පාරක් කියනකොටම මෙවන් දහමක් මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික හිතලා බලලා අහලා විමසලා මේ ටික බලාගත්තාම හරියාකාරව ඇත්ත දැනගන්න පුළුවන් වෙයි. දැන් අපි දකින්න ඕනේ කොහොමද මේ එකින් එක මාර්ගාංගයේ ඒ මහා චත්තාරීසක සූත්‍රයේ දේශනා කර තියෙන ආකාරයෙන් හරියාකාරව විග්‍රහ කරලා දැනගන්න අපි දැනගන්න ඕනේ. අන්න දැන් අපි දැනගන්නවා සම්මා දිට්ඨි කියන පළවෙනි මේ මාර්ගාංගයේ විග්‍රහ කරලා දැනගන්නවා කොහොමද ගුරුවරයෙක් නැතුව ඊට පස්සේ මේ අහගත්තට දැනගත්තට පස්සේ මම දැන් සම්මා දිට්ඨියට අනහැරි දන්නවා. සම්මා දිට්ඨියේ තේරුම් ගන්නවා. මෙන්න මේ tikai සම්මා දිට්ඨිය කියන්නේ මේ tikai මිත්‍යාදිත්‍ය කියන්නේ. මේ සම්මාදිත්‍යයෙන් මිදුනහම කොහොමද මම මේ தත්ත්වේ ලබා ගන්නෙ? එහෙනම් සම්මාදිට්ඨිය කී ආකාරද? සම්මාදිට්ඨිය දෙආකාරයක් වෙන්නේ කොහොමද? ලෞකික එකක් වෙන්නේ කොහොමද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා මෙන්න මේ විග්‍රහය හරියාකාර තේරුම් අරගන්න ඕනේ. සම්මාදිට්ඨි කියන මාර්ගාංගය තුලින් සැක නැතුව දහම් මඟ වටහා ගත්ත කෙනෙක් වෙන්න. එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියසේ දැනගනි. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියසේ දැනගනි. සම්මා දිට්ඨිය දෙයාකාරයි කියා දැනගනි. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට සසර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. මෙන්න මේ කියන කාරණා ටික සම්මා දිට්ඨි කියන මාර්ගාංගයේ පිළිබඳව දැනගෙන හිටිය යුතුයි. කාගෙන්වත් අහන්න නැතුව සම්මා දිට්ඨිය මම දන්නවා දැන් මට ආර්ය මාර්ගය පිළිබඳව අහගන්න දෙයක් නෑ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා ආයි කාගෙන්වත් මේ ටිකෙන් මට හොඳට පැහැදිලිව සම්මාදිට්ඨිය තෝරාගන්න පුළුවන් කියලා ඔන්න පළවෙනි පදේ හරියට තෝරාගත්තොත් ඔන්න පළවෙනි මාර්ගාංගයේ තෝරාගත්තා වෙනවා එහෙනම් අපිට ඕන හැටියට තෝරලා බෑ ධර්මානුකූලව තෝරාගන්න ඕනේ ඒක හරියාකාර දහම් સિદ્ધාන්තයන්ට අනුකූලවයි විග්‍රහ වෙන්නේ ඒ නිසායි අපි ඒක හරිය කියලා තේරුම් ගන්නේ එහෙනම් අපි කොහොමද වටහා ගන්නේ අපි අද තේරුම් ගන්න ඕනේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය තේ දැනගනි. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය තේ දැනගනි. සම්මා දිට්ඨිය දෙආකාරයි කියා දැනගනි. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සුගතියට සසර ගමනට හේතු වෙනවා. අනික් සම්මා දිට්ඨිය ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. මෙන්න සම්මා දිට්ඨිය පිළිබඳ දැනගත යුතු කරුණු. මෙන්න මේ ටික හරියට තේරුම් ගන්නකොට කුමද්ද මිත්‍යා දෘෂ්ටිය කියලා පෙන්වා තිබෙන්නේ. නත්ති දින්නම් නත්ති ඉද්දම් නත්ති උදම් ඒ වගේම නත්ති සුකර දුක්ඛතානං කම්මානං පලං විපාකං නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ මේ ආදී වශයෙන් දස වස්තුක මිත්‍යා දෘෂ්ටියක් විග්‍රහ කරලා තියෙනවා අපේ ධර්මයේ තුල මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට දැනගන්නවා මොකද්ද පෙන්වන්නේ දන් දී උනට වැඩක් නැහැ ඔයයි විපාකයක් නැහැ මෙන්න එක මිත්‍යා දෘෂ්ටියක් ඒ වගේ නැති ඉත්තන් කියන වචනෙකින් පෙන්නනවා. ඉටු කිරීම වල දැන් මොකද පොතේ පෙන්ලා තියෙන්නේ? හෝමේ විභාග කියලා. නමුත් හෝම කිව්වට තේරෙන්නේ නැති නිසා මේ විග්‍රහ කරලා දෙන්නේ. ඉත්ත කියන කියන්නේ මොකද්ද? අපි ඉත්ත කරනවා කියලා පොරොන්දු වෙච්චා තියෙනවා. යමක් කරගන්නවා මේ ටික කරලා දුන්නොත් මෙන්න මේක ඉත්ත කරනවා. දැන් බාර පොරොන්දු වෙනවා. බාරයක් වෙනවා. මට මේක කරලා දුන්නොත් මම මේ බාරේ මෙන්න මේ විදිහට ඉත්ත කරනවා. මෙන්න මේ වගේ ඉටු කිරීම් තියෙනවා. යුතුයකම් ඉටු කිරීම් තියෙනවා. මෙන්න මේ වගේ ඉෂ්ට කරන ඒවා ඒව බොරු කතා. ඔහොම ඒවා මොන බොරුද? ඉෂ්ට කිරීමක් කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මේ අදහසක් ගත්තාම මොකද වෙන්නේ? නැත්ති ඉෂ්ටං. ඊට කරනවා කියන එකක් නැහැ. එහෙම වැදගත් දෙයක් ලෝකේ නැහැ. ඕවා බොරු කතා. මොන යුතුයකන්ද? මෙන්න මේ ආකාරයෙන් එහෙම දෙයක් නැහැ කියන දෘෂ්ටියට බහින එකට කියනවා මෙන්න දසවස්තුක විද්‍යාව වලින් විද්‍යා දෘෂ්ටියෙන් තවත් දෘෂ්ටියක්. ඒ වගේම මොකද කරන්නේ? පූජාවල විපාකයක් නැහැ. සකස් කරලා ගෙනහල්ලා පූජා කරන පූජා තියෙනවා වෙන් කරලා හදලා අග්‍රහස්තේ පූජා ආදී තියෙනවා මෙන්න මේ වගේ හදලා කරලා දෙන පූජා වලට විපාකයක් නෑ අවබෝධ කතා මෙන්න තවත් මිත්‍යා දෘෂ්ටියක් ඊට පස්සේ මොකද කරන්නේ කොච්චර වෙයි සැප දුක් කියනව කටයුතු කරලා ඒක කරනව ඵල විපාකයක් කියලා නෑ සැප දේවල් කළා කියලා සැප විපාකයක් යහපත් දේ කළා කියලා යහපත් විපාකයක් නෑ <clears throat> අයහපත් දේ කළයි කියලා ලබන අයහපත් විපාකයක් නැහැ. ඕම පිම්පව් කියා දෙකක් නැහැ. ඔන්න ගන්නවා තව නිගමනයක්. ඒ වාගේම මෙලෝ කියලා පරලෝ කරපු දේවල් මෙලෝ ඵල දෙනවා කියන දෙයක් නැහැ. අපි එහෙම පිළිගන්නේ නැහැ. පරලෝ යනවා කියලා එහෙම දෙයක් පිළිගන්නේ නැහැ. පරලෝ ගමනක් පිළිගන්නේ නැහැ. මෙන්න මේ වගේ নানা ආකාරයෙන් දෘෂ්ටි ගන්න අය ඉන්නවා. මෙන්න මේ ආකාරයෙන් පෙන්වා තිබෙනවා. ඒ වගේම මෙලව ඕපපාතිකව උපදින්නා වූ නැත්නම් අපිට පේන්නේ නැති නොඑක් සියුම්ම උපදින සත්ව කොටස් ඉන්නවා කියන ඒවා ඕවා බොරු කතා. ඔය භූතය ගැන කතා, ප්‍රේතය ගැන කතා මේවා විඳ බෑ. ඒවා බොරු කතා. මෙන්න මේවා ගන්න අදහස් තියෙනවා. ඒ වගේම දිවස් ඇතුව දිව කන් නැතුව ලෝකෙහි යථානුවණින් දැකලා ඒ වගේම ඥානයන් පහල කරන යථාර්ථයෙන් මේ গুপ্ত ලෝකය ගැන පෙන්වන මහාන බවුන් වාදී අය නැහැ. ඕවා කොඹුරු කතා. මෙන්න මේ ආකාරයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් විග්‍රහ වෙනවා අපේ ධර්මයේ තුල පැහැදිලිව. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය මේක මේ වගේ අදහස් ගන්නවා නම් අන්න ඒක මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට දැනගන්නවා. අන්න එතකොට මිත්‍යා දෘෂ්ටි කියන්නේ ওই ටිකයි. ඔයින් එහාට 11 වෙනි මිත්‍යා දෘෂ්ටියක් දීලා නැහැ. නමුත් අද හවට්ටනායි ඉන්නවා බොහෝ කොටම මේ මේ දේවල් කරනවා නම් මිත්‍යා දෘෂ්ටි වෙනවා. අහවල් පූජාව කළොත් එයා මිත්‍යා දෘෂ්ටියේ කැප්සර්නෙත් නැහැ. මේ මේ ආකාරයෙන් මේක ආකාර අදහස් කියන අය ඉන්නවා. පරිස්සම් වෙලා හොඳින් තේරුම් අරගන්න ඕනේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයි මිත්‍යා දෘෂ්ටි වෙන්න තියෙන්නේ. ඔන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදීමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. මෙන්න මේක දැනගත්තාම මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය සී දැනගනි. අන්න ඊළඟ කොටස එනවා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය සී දැනගනි. අන්න සම්මාදිට්ඨිය තුල දැනගන්නකොට සම්මාදිට්ඨිය දෙයාකාරයි කියා දැනගනි. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සුගතියට සසර ගමනට හේතු වෙනවා. දැන් අපි දැනගන්න ඕනේ ලෞකික වූ, කෙලෙස් සහිත වූ සුගතියට සසර ගමනට හේතු වෙන සම්මාදිට්ඨිය මොකද්ද? අර ඉස්සලා කිව්ව 10ම අනිත් පැත්ත. මොනවද පෙන්වන්නේ? අර කිව්ව විදිහටම දානීය විපාක ආනිසංස තියනවා කියලා විශ්වාස කරනවා. අවිශ්වාස කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඉතුකම් ඉතුකම් ඉතු කිරීම ඉෂ්ට දේවතාවන් පිටීම් ආදී වශයෙන් කරන්නා වූ ඉෂ්ටකම් කිරීම වල අඩුපාඩුවක් නැහැ. ඒවෙන් යහපතක් තියෙනවා. ඒ වගේම ඒවා සුගති වැඩ හොඳ වැඩ. ඒවා දැනගන්නවා. ඒ වගේම පූජාවේ කොහොම පූජාවල විපාක තියෙනවා. ඒවා විපාක නැත්තේ නෑ. ඒ වගේම අර සැපදු කර්මවල ඵල විපාක තියෙනවා. මව් කියලා කෙනෙක් විශේෂ කෙනෙක් ඉන්නවා. පියා කියලා ගුණවතෙක් විශේෂයෙන් ඉන්නවා. ඒ අයට අපපස්ථාන කිරීම යහපතක් නැත්තේ නෑ තියෙනවා. ඒවා නෑ කියන්නේ කොහොමද? ගුණවතුන් නොවෙන්නේ කොහොමද කියලා ධර්මානුකූලව තේරුම් අරගන්න පුළුවන් ගුණයක් තියෙනවා මෙන්න මෙහෙම වටහා ගැනීම. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගත්තාම අපිට පුළුවන්කමක් තියෙනවා අන්න මව් සිය ආදී වන්නා වූයගේ විශේෂයන් තේරුම් අර ගන්නවා. මෙලෝ පරලෝ දැනගෙන පෙන්නන මහාන බමුණු ආදී වන්නා පින්නතු නොහිටියා කියන්න බෑ. හේතු කාරක තියෙනවා. අපි පිළිගන්නවා හේතු ඇති දේවල් විශ්වාස කරන්න පුළුවන් දේවල්. මෙන්න මේ ආකාරයෙන් එසේ සිහි කරගෙන ඒ යහපත් වන්නා වූ ආකාරයෙන් සම්මාදිට්ඨියක් තියෙනවා. මේ මිත්‍යා දෘෂ්ටියේ අනිත් පැත්ත. මෙන්න මේක දැනගත්ත කෙනාට කියනවා ලෞකික වූ සම්මාදිට්ඨියටපත් වුණ කෙනා. ඒ සම්මාදිට්ඨිය පවතිනවා. හැබැයි නිවන් දකින්න මදි. හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඔය සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය. එහෙනම් අපි මීට ඉස්සෙල්ලා කතා කරපු මුලින් කතා කරපු මේ චතුරාර්ය සත්‍ය ඵල පිළිබඳ දකින්නා වූ නෝනක් තියෙනවා. මොකද්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං, අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨිය කියලා පෙන්නපු. මෙන්න මේ සම්මාදිට්ඨිය තේරුම් ගත්තා නම් අන්න එයාට කියනවා ඥාන සම්මාදිට්ඨියෙන් යුක්ත වුණා. නැත්නම් ආර්ය සම්මාදිට්ඨියෙන් නිවන් දකිට හේතු වෙන සම්මාදිට්ඨියෙන් යුත් වුණා. එහෙනම් දැන් තේරුම් අරගන්න ඕනේ. සම්මාදිට්ඨිය කියන මාර්ගයේ විග්‍රහ කරගෙන යනකොට මාර්ගාංගයේ විග්‍රහ කරනකොට මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට දැනගන්නවා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට දැනගන්නවා. සම්මාදිට්ඨිය දෙයාකාරයි කියලා දැනගන්නවා. ඒ වගේම ඒ එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා කියලා දැනගන්නවා. අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා කියලා දැනගන්නවා. මෙන්න මේ ආකාරයෙන් ඒ දේ දැනගත්තා මොකද වෙන්නේ? ඔන්න ඔය කාරණාවලින් දැනගන්නවා. ඒ කියන සම්මාදිට්ඨිය කියන මාර්ගාංගයේ මෙන්න මේ ටික දැනගත්තාම චතුරාර්ය සත්‍ය ඵල පිළිබඳව දකින්නා වූ දැනීමක් ඥානයක් තියෙනවා නම් මේක තමයි ලෝකෝත්තර වන නිවනට හේතු වෙන්නා වූ ආර්ය සම්මාදිට්ඨිය. ආර්ය මාර්ගයේ සම්මාදිට්ඨිය. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් වුණා නම් අපිට දැන් කාරණා තුනක් වැටහුණා. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියසේ දැනගනි. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියසේ දැනගනි. සම්මා දිට්ඨිය දෙආකාරයි කියා දැනගනි. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සතර ගමනට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. මෙසේ දන්නා වූ යම් දැනීමක් ඇද්ද? මේ සම්මා දිට්ඨි පිළිබඳ සම්මා දිට්ඨියයි. එහෙනම් සම්මා දිට්ඨිය ගැන අපි තවත් එහාට දැනගත යුතු වැදගත් හරියක් වුණා. මෙන්න මේ ටික හරියට දකිනවා නම් සම්මා දිට්ඨිය වටා ඇත්තා වූ සම්මා දිට්ඨිය හරියට දකින්න සම්මා දිට්ඨිය කියනවා. ඔන්න ඔය කාරණා ටික දැනගත්ත කෙනා. මෙන්න මේ ටික අපි විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි සම්මා දිට්ඨිය ගැනයි මේ අතර විග්‍රහ කරගන්න යන්න වෙන්නේ. කල්මදිත්තා ඒ මට්ටමින් අතර අපි විග්‍රහ කරලා දෙන්න නවත්තන්න වෙනවා. ඊළඟ නැවත වස්තාවක ඉදිරි විස්තරය කරන්නට වෙන්නේ. එහෙනම් දැන් අපි දැනගත්තා මොකද්ද? ඔන්න ඔය ටික දැනගත්තාම දැන් අපිට කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. නිවන් දකින්න සම්මාදිටිය මොකද්ද? සසර ගමට හේතු වෙන සම්මාදිට්ඨිය මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? ඔතනම අපි දැනගත්තා මිත්‍යා දෘෂ්ටියයි යන්නේ යමක් ඇද්ද? ඒවා මේ ලෝකේ හීන දහම්. ලෞකික සම්මාදිට්ඨියයි යන්නේ යමක් ඇද්ද? සුගතියට හේතු වෙන ඒ වාගේම පුණ්‍ය වන ಜಾති එකක් ඇද්ද? ඒවා මධ්‍යම දහම්. එහෙනම් චතුරාර්ය සත්‍යයේ දකින්නා වූ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධී ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති වික්කවේ සම්මා දිට්ඨි කියලා පෙන්නපු මෙන්න මේ සම්මා දිට්ඨිය ප්‍රණීත දහම. එහෙනම් හීන දහම් හීන දහම් වශයෙන් දකිනවා. මධ්‍යම දහම් මධ්‍යම දහම් වශයෙන් දකිනවා. ප්‍රණීත දහම් ප්‍රණීත දහම් වශයෙන් දකිනවා. ඔන්න ඔය ටික දැනගත්තා නම් මොකද වෙන්නේ? ඔහු දැනගන්නවා හීන දහම් නොකල යුතුයි. ඒවා පහ කළ යුතු ඒවා. එහෙනම් මධ්‍යම දහම් සාමාන්‍ය ඒවා ලැබුණු අවස්ථාවක ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒවා විදේශයක් කරන්න අහක දාන්න දෙයක්වත් නැහැ. ලොකුට අල්ලගන්න වටනවා කියලා දෙයක්වත් නැහැ. නමුත් චතුරාර්ය සත්‍ය දකින්න ආවි යම් ධර්මයක් ඇද්ද? මෙන්න මේ කියන්නා ටික අති ශේෂ්ඨයි. නිවන් මාර්ගට හේතු වෙනවා. සසර දුකින් මිදහස් වෙන්න හේතු වෙනවා කියලා මෙන්න මේ ටික තේරුම් ගත්තට පස්සේ ඒ ඒ තැන කටයුතු යෙදෙනකොට යෙදෙන යෙදෙන කටයුත්තේදී දකින්න පටන් ගන්නවා. මෙන්න මේක පාප ධර්මයක්. මෙන්න මේක පුණ්‍ය ධර්මයක්. මෙන්න මේක නිවනට හේතු වෙන කුසල ධර්මයක් කියලා තේරුම් ගන්න පුළුවන් නුවණ පහළ වෙනවා. මෙන්න මෙතෙන්ට ආවහම කියනවා සම්මා දිට්ඨිය පිළිබඳ පරිවාර කරගෙන ඇති සම්මා සතිය පහළ වුණා කියලා. අන්න ඊට පස්සේ මොකද කරන්නේ? ඔහු දැනගන්නවා මේ තීරණය ආවට පස්සේ මා විසින් නිවන් අවබෝධ කරගන්න අනාථභාවයෙන් වෙන් වෙලා නාථත්වයට හේවත් නිවනටපත් වෙන්න කටයුතු කරගන්න ඕනේ කියලා. මෙන්න මේ අදහස ගත්තාම අප්‍රමාදීන් යුක්ත ඒ සඳහා කටයුතු කරන්න පටන් ගන්නවා. මෙන්න මේ පටන් ගත්තාම කියනවා සම්මා දිට්ඨිය පරිවාර කරගෙන වර කරගෙන ඇත්තා වූ සම්මා වායාම මාර්ගංගේ යෝගයි කියලා. ඒ නිසා මේකෙන් පෙන්නනවා සම්මා දිට්ඨිය නැමැති මාර්ගාංගයේ මේ ආකාරයෙන් සම්මා සතිය සහ සම්මා වායාමයේ කියන මේ දෙකකින් මාර්ගාංග දෙකකින් පරිවාර කරගෙනයි පවතින්නේ. මෙන්න මේ සම්මාදිට්ඨිය මෙසේ තේරුම් ගත්තා නම් ඔහුට අමුතුවෙන් ගුරුවරයෙක් අවශ්‍ය නැහැ සම්මාදිට්ඨිය කියා දෙන්න, ආර්ය මාර්ගය කියා දෙන්න, ඔන්න ඔය අවබෝධය ලබන්න හේතු වෙනවා කියලා පෙන්නනවා. අදට පුළුවන් මේ මහා දත්තාරිසක සූත්‍රයෙන් පළවෙනි සම්මාදිට්ඨිය ගැන විග්‍රහ කරන්න පමණයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු. ඒකාන්තයේ වටිනා වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මුදින් තේරුම් අරගන්න ඊට පස්සේ කාගෙන්වත් අපිට සැකයක් උසක් ඇති වෙන්න දෙයක් නැහැ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න නිසකව හැකියාව ලැබෙනවා හරියාකාරවම ආර්ය මාර්ගය මොකද්ද සුගති මාර්ගය මොකද්ද හතරපා මාර්ගය මොකද්ද කියලා Tamanටම තේරුම් ගන්න ලැබෙනවා. Tamanට නැවතත් ගුරුවරයෙක්ගෙන් අහන්නේ නැතුව මේ උතුම් අවස්ථාව ලබා ගන්න හේතු වාසනා ලැබෙන නිසා මින් මත අපි බලාපොරොත්තු වෙමු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ හොඳ මනා වටහීමක් ඇති කරගන්න. දැන්ට අද දවසේ ධර්ම දේශනා අවස්ථාව කෙරවර ගන්න සිද්ධ වෙන නිසා අතන මේන් නවත්වනවා ඔබ සෑම සියලු දෙනාටම යහපත නිවනත් වේවා ගැලිස්ථාන කරනවා සිව්සත් දහම් වතහන නැන වැඩිවා මහා අරියට ගී මග නැන ගුණ වැඩිවා ධම් රස ලැබී නිවනට මග සැදීවා තුම් බුදු රජුන් දුටු නිවනම දකිවා සාදු සාදු සාදු